<coughs> සම්මා සතිය පිළිබඳ කතාවේදී අප දැනගත්තා ඒ සම්මා සතිය නම් කවරේද කියන එක. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ සතිය සතිපට්ඨාන වශයෙන් වැඩිම පිළිබඳව සෝ <coughs> සත්තාන විසුද්ධිලා සත්‍යයන්ගේ පිරිසුදු බව පිණිස. මේ පිරිසුදු බව පිණිස සතිය වැඩිම කළ යුතු තිබෙන්නේ මක්නිසාද? එහෙම සතිය වැඩිම නොකළහොත් සතිපට්ඨානය කියන සතිය තබා ගැනීම නොකළහොත් කෙනෙක් සතියව අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වන්නේ සිත අපිරිසිදු කරගෙන. මේ සිතේ අපිරිසිදුකම ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ අපිරිසිදුකම ගැන නෙවෙයි. ශරීරයේ අපිරිසිදුකම ගැන සැලකීමක් නිවන් වාප්ති වෙනවා. ඒ නිසා තමයි පිළිකුල් භාවනාවක් මේ ධර්මයේ එන්නේ. කේසා ලෝමා නඛා දන්ත ආදි වශයෙන් එන. ඒ සත්‍යයන්ගේ අපිරිසිදු වීම වන්නේ සිත අපිරිසිදු වීම. ඒ නිසායි ඒ සිත අපිරිසිදු වීමෙන් සත්‍යය අපිරිසිදු වෙනවයි සිත පිරිසිදු වීමෙන් සත්‍යය පිරිසිදු වෙනවයි කියා බුදුරජාණන් වහන්සේ වදාරා. චිත්ත සංකිලේ සාධික වේ සත්තා සංකිලස්සන්ති චිත්ත වෝදාන අවිසුද්ධම්ති දැන් ඒ සිතේ ඇතිවන අපිරිසිදු කාම ඇතිවිය හැකිවන්නේ අප තුල තිබෙන ශක්ති වශයෙන් පවත්නා අනුසය ධර්මයයි නම් කර තිබෙන මේ ක්ලේශ ශක්ති නිසා ඒවා ඇති බැවින් ඒ සුදුසු ඒවා මතුවීමට හේතු වන අරමුණක් ලැබුණු කලෙහි අකුසල් උපදිනවා ඒ නිසා කෙනෙකුට කවර අරමුණක් වුවත් අකුසල් උපදවා ගැනීමට නුසුදුසු අරමුණක් නොයි එක. හැම අරමුණකින්ම කෙනෙකුට අකුසල් උපදවා ගත නිදර්ශනයකට ගන්නවා නම් දැන් මේ පින්වතුන් කරන බණ ඇසීම් ක්‍රියාව මා කරන බණ කීම් ක්‍රියාව කියන මේ ක්‍රියාවන් දෙකම තවත් කෙනෙකුට මේ ගැන සැලකීමක් නැත්නම් මේ උසස් දෙයක් හොඳ දෙයක් කියා නොසලකන කෙනෙකුට මේ වැඩ දෙකම අරමුණු කොට උපදවාගත හැකි අකුසල. සමහර විටක ඒ කරන වැඩ නිසා අපටම වුවත් කෙනෙක් ඒ අකුසල උපදවාගෙන කියන්නට බැරි නෑ. මොකක්ද ඔය කරන බොරු වැඩේ. එහෙම කියන්නට බැරි නෑ. එතකොට ඒ හොඳ වැඩක් වුවත් හොඳ දෙයක් වුවත් කෙනෙකුට අකුසල් උපදවා ගැනීමට කරුණක් විය හැකියි. කරුණක්. එහෙම වන්නේ අප තුල තිබෙන මේ අකුසලයන් ඇතිවීමට ප්‍රධාන කරුණ වශයෙන් දැක්විය හැකි මේ අංශේ ශක්තිය. ඉතින් ඒවා මතුවෙන බව මතුවෙන බව මේ අවස්ථාවලදී සිදුවිය හැකියි. එහෙම සිදුවීමට අවස්ථාවක් නොලැබෙන පරිදි තමයි මේ සිහිය පවත්වන්නට ඕන. එතකොට මේ අකුසල් සිදුවීම ඇතිවීම වන්නේ නැහැ. සිහියෙන් යුතුව සිටින තුරු. අනේ සිහිය වැඩි යුතුයි. දියුණු කළ යුතුයි. දියුණු කරනවා කියන්නේ දැන් එකවරක් සිහිය උපදවා ගන්න. ඒ සිහිය සහිත වූ සිත් උපදින්නේ. එහෙම උපදින විට බොහෝ සෙයින්ම ඒ ඒ චිත්ත වීතිෙහි සිහියෙන් යුක්ත ජවන කෘත්‍ය සිදු කරමින් උපදනා කුසල් සිත් හතක් ලැබේ. ජවන් සිත් වශයෙන් කුසලයක් සිතක් හත්වරක් ලැබේ. සිතක් හත්වරක් නිසා ඒ වෙන වෙනම සිත් වශයෙන් සැලකෙන විට සිත් හතක් කියන්නේ එක සිතක් ඒ හත්වරක් ලැබෙන්නේ. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ විදිහට තමයි මේ අවස්ථාවේදී අපට සිත් උපදින්නේ. අපි ආහන චිත්ත වීතියින් පිරෙනවා. ඇසීම කරන චිත්ත වීතිය. ඊළඟට අසන ලද දේ ගැන සලකන චිත්ත වීතිය මේ අවස්ථාවේදී උපදිනවා. ඒවා අරමුණු කරගෙන උපදන ආසන. චිත්ත වීතිය. ඉතින් මේ ක්‍රියාවන් දිගට සිදු වෙගෙන යනවා. ඒ සිදු වෙගෙන යන විට අර කුසල් සිතෙහි උපදනා සිහිය නිසා අකුසලයට වැටෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවතත් නැවත නැවතත් ඒ මේ යහපත් හොඳ අරමුණක සිට වශයෙන් කුසල් සිත උපදවාගෙන සිටින නිසා සිහිය පවත්වන නිසා මේ ක්‍රියාව අවසන් වෙනතුරු ඒ මේ කුසලයට බාධා කළ හැකියි. අකුසල ධර්මයන් එන්නට අවස්ථාව නොලැබෙන පරිදිම සිහිය පවත්වා ගැනීමෙන් අන්න කියත හැකි කෙනෙකුට මම පැයක් මුළුල්ලේ බණ ඇසුවා කියන එකනටත් කියත හැකි මා පැයක් මුළුල්ලේ බණ කීවා ඔය අතරතුරේදී අපට මේ බණට නොගැලපෙන නැත්නම් බණ ඇසීමට නොගැලපෙන තවත් විදිහකින් කියනවා නම් මේ මේ සඳහාම මෙහෙම අරමුණු නොකරමින් උපදන වෙනත් සිත් උපන්නොත් ඔය අතරේ ඒ අවස්ථාවේදී නම් බණ ඇසුවේ නැහැ බණ කීවෙත් නැහැ අනේ නිසා සීය ඉතා වැදගත් ඒ සීය ක්‍රමයෙන් දියුණු කරගෙන යාමේදී ඒ සීය නැති කිරීමට හේතු වෙන ධර්මයන් දුබල. ඒ දුබල වෙන්නේ සීය නැති කිරීමට හේතු වෙන ධර්මය කියන්නේ අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම සියල්ලම එකතු කොට ඒ වාට බුදුරජාණන් වහන්සේ පදාරා තිබෙනවා මිච්ඡා සති. මිච්ඡා සති කියන වෙනම ධර්මයක් නැහැ. ධර්ම වස්තු. සම්මා සති යනුවෙන් එන්නේ නම් චෛතසිකයක් සති චෛතසිකය. ඒ සම්මා සති. ඒ සම්මා සතියට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක් වශයෙන් ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා පිළිගන්න. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්පෝ, මිච්ඡා වාචා, මිච්ඡා සම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඒ විදිහට ඒවා තමයි විචක්ක ධර්ම කියන්නේ. සම්මත්ත ධර්ම විචක්ක ධර්ම. ඒ විචක්ක ධර්ම හැටියට ඔය කියන ලද මිච්ඡා මාර්ගාංග තමයි. ඒවා මේ දැන් සම්මා දිට්ඨි කියන තැන ලැබෙන ප්‍රඥා චෛතසිකයට ප්‍රතිවිරුද්ධ වූ මිච්ඡා දිට්ඨි වශයෙන් දක්වන්නේ මෝහය නෙවෙයි. මිච්ඡා දිට්ඨි වශයෙන් දක්වන්නේ දිට්ඨිචෛතසික. සම්මා සංකප්ප යනුවෙන් දැක්වෙන විතර්ක චෛතසිකයයි දැක්වෙන විතර්ක චෛතසිකයයි මිච්ඡා සංකප්ප වශයෙන් දැක්වෙන්නේ ඒ විතර්ක චෛතසිකයේම අකුසල් සිද්ධි උපදන අවස්ථාව. මිච්ඡා. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යනුවෙන් දක්වන්නේ විරති නාමයෙන් හඳුන්වන චෛතසික තුනක්. ඒවා චෛතසිකම තුනක්. එන්නෙන් වූ චෛතසික තුනක්. විරති චෛතසික. සම්මා වාචා, සම්මා මන්ත, සමාධි. ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් දක්වන මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීවය කියන්නේ ඒ විදිහේ චෛතසික තුනක් නෙවෙයි. ඒවා ඒ වැරදි ක්‍රියාවන්, වැරදි වචන, වැරදි ජීවිකාව කිරීම වශයෙන් උපදනා චිත්ත චෛතසික ධර්ම සමුදායයි. ඉතින් චිත්තචෛතසික ධර්ම සමුදාය වශයෙන් ගන්නට තිබෙන්නේ අකුසල ධර්ම. අකුසල් සිදු ඒ සමග උපදනා චෛතසික. ඊළඟට මිච්ඡා සම්මාසත් සම්මා වායා සම්මා වායා සම්මා වායාම යනුවෙන් දැක්වෙන්නේ වීර්යයයි සිතේ. සත්‍යයිසික වශයෙන් විරියචෛතසිකය. ඒක ප්‍රකීර්ණක චෛතසිකයක් ඇටියට අපි අභිධර්මයේදී ඉගෙන ගන්න. විරියචෛතසිකය. මිච්ඡා වායාම කියා දක්වන්නේ විරියචෛතසිකය. මේ මොන විරියචෛතසිකයද? අකුසල් සිද්ධි උපදන විරියචෛතසිකය. ඊළඟට සම්මා සතියෙන් දැක්වෙන්නේ ඒ සෝබන සිත්වල උපදනා වූ සිහිය සතිචෛතසිකය. ධර්ම වශයෙන් සතිචෛතසිකය. මිච්ඡා සති වශයෙන් දක්වන්නේ ඒ චෛතසිකයක් නෙවෙයි ඒක ධර්මයක් නෙවෙයි මිත්‍යා සතිය හැටියට එන්නේ කොහොම අකුසල ධර්ම. තවත් විදිහකින් කියනවා නම් කෙනෙකු යම්කිසි අවස්ථාවකදී අකුසල් සිතක් උපදවයිද ඇති කරගනීද යම් සිතක ඒතනකට අකුසල් සිතක් උපදීද ඒ අවස්ථාවේදී ඔහු සිටින්නේ මිච්ඡා සතියේ ඔහුට තිබෙන මිච්ඡා සතිය සම්මා සමාධි යන්නෙන් දක්වන්නේ ඒ සෝබන සිත්වල යෙදෙන ඒ මේ කුසල් සිත්වල යෙදෙන ඒ ඒකග්ගතාවයි මිච්ඡා සමාධි වශයෙන් දක්වන්නේ ඒ ඒකග්ගතා චෛතසිකය අකුසල් සිත්වල යෙදෙන ඒ නිසා මේ අපට වලකින්නට තිබෙන්නේ ඇතිකර නොගෙන වාසය කරන්නට තිබෙන්නේ ඇතිකර නොගත යුතු වූ අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම උපදනා විට ඒ උපන් අකුසල ධර්මයේ නිසා ධර්මයන් නිසා ඇතැම් විටක තමාගේ වාචසික ක්‍රියා නස් වෙන. කියන්නේ මම නොකිය යුතු දෙයක් කියනවා විය. එහෙම නැත්නම් තමන්ගේ කායික ක්‍රියාවක් නරක විය. වැරදි එකක් විය. ඒ නොකළ යුතු දෙයක් කරන අවස්ථාව එහෙම නැත්නම් ඒ දෙකම සම්බන්ධ නොවන කය වචන කියන දෙකම සම්බන්ධ නැති සිතම නරක කර ගැනීමක් විය හැකියි. විසිතේ උපදනා ධර්මනේ ඔක්කොම අකුසල ධර්මයේ කියන අකුසල ධර්මයේ කියනකොට ඒ අකුසල ධර්මයන්ගෙන් අඳුන්වන්නේ සිතත් ඒ සිතේ උපදනා චෛතසික. අකුසල් සිත අකුසල් සිත් වල උපදනා චෛතසික. ඒ අකුසල් සිතුත් අකුසල් සිත්හි උපදනා චෛතසිකක් කියන මේවා කායික ක්‍රියා සිදු කිරීම වශයෙන් උපදනා ඒවා වන්නටත් පුළුවන් වාචික ක්‍රියා සිදු කරන ක්‍රියා ක්‍රියා සිදු කරන සිත් හා චෛතසික වන්නටත් පුළුවන් ඒ ඒ දෙවදෑරුම් ක්‍රියා සිදු නොකරන කුදු අකුසල් සිත් වශයෙන්ම ඇතිවන්නට පුළුවන්. එතකොට එය එයින් මනෝද්වාරිකව සිදුවෙන අකුසල කර්ම වශයෙන් දක්වන කර්මපත වශයෙන් දක්වන අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාවිත්‍ති කියන මේ වශයෙන් ඇතිවන්නා වූ ධර්ම විය හැකි. එහෙම නැති වුණත් ලෝභය කියන එක හොරකම් කිරීමේදී ලෝභය උපදිනවා ලෝභ සිතේ. ඒ ලෝභ සිතින් යුතුව හොරකම් කරනවා. හොරකම් නොකරන ලෝභයකුත් තියෙනවා. හොරකම් කිරීම වශයෙන් උපදින්නේ නැහැ ලෝභය. නම් ලෝභය උපදිනවා. යම් යම් දේවල්. ඒකෝට මේ ධර්ම වශයෙන් ගත්තම එතනක් තිබෙන්නේ අකුසල් අකුසල ධර්මයක් අකුසල් සිත් තිබෙනවා. මෙන්න මේ අකුසල් සිත් ඉපදීමෙන් තමයි බොහෝම වලකින්නට අමාරු. වලකින්නට අමාරු. ඒවා Taman දන්නේම නැහැ Taman උපදින. නොදැනීම වාගේ උපදිනවා ඒවා. ලෝභය උපදිනවා, ද්වේෂය. ඒ ලෝභය, ද්වේෂය ඒ දෙක උපදිනකොට මෝහයක් එතන තියෙනවා. ඒ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ධර්මයන්ගෙන් යුක්තිත් නම් අපට උපදින්නේ අපි කුසල ධර්මයෙන් ඈතයි. ඒ වෙලාවේ කුසල ධර්මයන්ගෙන් ඈතයි. බොහොම දුරයි. ඒ මොකද මේ දෙක එකට නැහැ. ඒ ඒ අකුසල ධර්මයන්ගෙන් කුසල ධර්මය ඈත දෙයක්, ළඟ දෙයක් නෙවෙයි. එකට පහළවන, එකට ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඈත් කළ යුතු ධර්මයේ කුසල ධර්මයේ දෙවේ. අකුසල ධර්මයි ඈත් කරන්නේ. ඒ ඈත් කිරීම කොහොමද කරන්නද උගන්වන්නේ? ආරකා පරිවජ්ජයේ ආරකා පරිවජ්ජයේ කියන්නේ දුරින්ම දුරු කරන්නේ. ආරකා පරිවර්ජ. යන්නේ ඒ අකුසල ධර්මයන් ඉපදිය හැකි බවක් තිබෙනවා. කාහට උපදින්නද? හැබැයි ඒ ඉපදීම නියතයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඒ අකුසල ධර්ම අප තුල ඉපදිය යුතුයමයි කියලා. එහෙම නියත බවක් දක්වන්නට බෑ. එහෙම නියත බවක් දක්වනවා නම් එහෙනම් කාටවත් අකුසල් උපදවා නොගෙන ඉන්නට බෑ. එහෙම නියත බවක් නෑ. කුසල් ඉපදිය යුතුමයි. ඒ උපදින්නේ අවදිව නොසිතීම හේතු කොටගෙන. සිහිය පැවැත්වීම නොකරන අනේ නිසායි මේ සිහිය පිළිබඳව ඒ තරම් තන දහගනේ ධර්මයේ එන්නේ. එබැවින් දැන් අප්‍රමාදෝ අමත පදං සමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති ඒ පමත්තා යථා මතා යන ඒ ධම්මපදයේ යන ගාථා ධර්ම. එතන අත්තමාද කියන වචනය යොදා තිබෙන්නේ සිහිය. සිහිය. අත්තමාදෝ අමත පද. ඒ අප්‍රමාදයයි කියන සිහිය නිවනට පැමිණීමට නැත්නම් නිවන ලබා දෙවන කාරණය හේතුවය කියන එකයි අමත පදං කියන. අමතේ කියන්නේ නිවන. මේ අමත සංඛ්‍යාත වූ නිවනට පමුණුවන නිවන ලබා දෙවන හේතුව කාරණය තමයි අමත පදන්. ඒ අප්‍රමාදේ සිහිය. ඉතින් ඒක හොඳට පේනව නේද මේ කිමුතුන්ට? මේ ගාථාවේ, මේ ගාථා අර්ධය. ගාථා අර්ධයක් නෙවෙයි ගාථා පාදයට අර්ධය. මේ අප්‍රමාදෝ අමත පදන්. ඒ වචනයෙන් කියවෙන. ඒ අර්ථයම දක්වන බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී ඉද වික්කවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ කියලා එහෙම පටන් ගන්නනේ පටන් ගන්නට ඉස්සෙල්ලා කොහොමද මහන්ස වඩාලා චත්තාර සතිපට්ඨානා කියන එක වඩාලේ <clears throat> මොකද්ද ඒකායනෝ අයං ධික්කවේ මග්ගෝ සත්තානං විසු. සත්වයන්ගේ විසුද්ධිය පිණිස. අපි ගන්න විසුද්ධිය කියන්නේ මේ කෙලෙස් නිසා ඇතිවන්නා වූ අකුසල ධර්මයන් දුරු කිරීමෙන් ලබන පිරිසුදු බව සඳහා. සත්තාන විසුද්ධි. ශෝක පරිද්දවාණං සමතික්‍රමාය ශෝක කරන බව හා ඒ නිසාම වැළපෙන බව කියන මේවා නැති කර ගැනීම පිණිස ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ශාරීරික දුක මානසික දුක කියන ඒ දුක්ඛ දෝමනස්ස කියන මේ දෙක දුරු කිරීම පිණිස ඥායස්ස අධිගමාය ඥායයයි කියන ලබන ඒ ආර්ය මාර්ගයට පැමිණීම පිණිස අඥාය අධිගමාය නිබ්බානස්ස සත්‍යය අනේ නිබ්බානස්ස සච්ච කිරියාය කියන එක මේ අප්පමාදෝ අමත පදං කියන එකකින් ඒකද සතර සතිපට්ඨානය නිවන සාක්ෂාත් කිරීම පිණිස පවත්නා එක. අනිත් තැන කීවේ අප්‍රමාදය නිවන පිණිස පවත්නා නිවන ලබා දෙවන හේතුව කාරණය කියන එක. ඒ සිහියකට අනේ නිසා දැන් බලන්න එහෙම බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. ඉතින් හැම තැනදීම වාගේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් විරුද්ධ භික්ෂුන් වහන්සේට මේ සතිපට්ඨානය ගැන මතක් කරනවා. සතිපට්ඨානය. උන්වහන්සේ අවසාන අවසාන අනුශාසනය වශයෙන් ඒ තරම් දීර්ඝ දේශනාවක් කරන්නට කාලය නෙවේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේ අමතා ප්‍රකාශ කළා ඛණ්ඩ දානි වික්කවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි දැන් මා නුඹලා අමතා කියන වය ධම්මා සංඛාරා සියලු සංස්කාර ධර්මයෝ නැතිවන සුලිය වය ධම්මා නැතිවීම ස්වභාවකට ඇත්තාහුය අප්පමාදේන සම්පාදේත සිහියෙන් යුතුව මේ කටයුතු යන Tamanගේ විමුක්තිය පිළිබඳව ඒ කටයුතු සම්පාදනය ඒ ඇත්ත يعني විමුක්තිය සලසා ගන්න කුමකින්ද සිහියෙන් සිහිය සිහිය ඒ නිසා ඒ මුල සිට අග දක්වාම මේ ශාසන ප්‍රතිපදාවට අවශ්‍ය ධර්මයක්. සිහිය නැතිව කෙනෙක් සිල් රකින්නේ. සිල් ඇතිවන්නට බෑ. සිහිය නැති. සමාධිය ගැන කවර කතා. ප්‍රඥාව එලෙසකවත් සිහිය නැති විතක ලැබෙන එකක් නෙවෙයි. ඒ නිසා මුල සිට අග දක්වාම ඒ ශාසන ප්‍රතිපත්තියෙහි යෙදීම පිළිපැදීම සම්පූර්ණ කිරීම සඳහා සිහිය ඕනයි. ඒ සිහිය නිසා තමයි සියලුම ධර්මයන් කුසල ධර්මයන් වඩා හොඳයි කියන්නට සත්‍විස් බෝධි පාක්ෂික ධර්මයක් වැඩෙන්නේ සිහියෙන්. සිහියත් එන්නේ එකක්. ඒ බෝධි පාක්ෂික ධර්ම අතර සිහියත් එකක්. ඒ ඒ සිහිය අනිත් ඔක්කොම ධර්මයන්ගේ වර්ධනයට දියුණුවට උපකාරීව සිටින බව. සයි බුදුරජාණන් වහන්සේ එය මාර්ගාංගයක් වශයෙන් වදාරා දෙන්නේ මේ ප්‍රතිපදාවෙහි ඒ කියන්නේ පිළිපැදීම වශයෙන් යමෙක් යම් මගක ගමන් කරයිද ඒ මාර්ගෙහි ඒ ප්‍රතිපදාවෙහි එක අංගයක් තේද වදා. ඒ වගේම මේ ධර්ම දියුණු කරලා මේ ධර්ම දියුණු කරලා යම් අවස්ථාවකදී නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක් නිවනට පැමිණීම වශයෙන් සම්මත්ත ඥානය වශයෙන් ඒ දක්වන විටත් මේ සතියේ හිංගයක් හැටියට ලබා. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රතිපදාවේ කියන්නේ ආර්ය මාර්ගය කියන්නේ ආර්ය මාර්ගයේ හිතංගයක්. එන සතියෙන් තොරව කාර්ය මාර්ගයෙන් සිදුවන කෘත්‍යය සිදු කරන්නට බෑ. එනිසා සිහිය ඕන. සිහිය ඕන සිහ වඩන්න. ඉබේ වැඩෙන්නට නිකන් ඇති වෙන්නට නෙවෙයි. එහෙම සිහියක් නෑ. එහෙම ඉබේ ඇති වෙන සිහියක් නෑ. කුරුදු කරන්න. දියුණු කරන්න. නැවත නැවත ඒ සිහිය පවත්වන්න. ඒ නිසා තමයි මේ නොයි භාවනා ක්‍රම දක්වන්නේ. භාවනා හැම භාවනා ක්‍රමයකම සිහිය මුල් තැනක් ගන්නවා. මුල් තැනක් ගන්න ඒ සිහියෙන් තොරව කොයි භාවනාවක් කරන්නේ? ඒක සමත භාවනාවක් විය හැකි, එහෙම නැත්නම් විදර්ශනා භාවනාවක් විය හැකි. ඒ කවර එකක්වත් සිහියෙන් තොරව කරන්න බෑ. සිහිය ඕන. ඒ සිහිය අකුසලයට වැටෙන්නට නොදී රකින්නවා. ඒ වගේම කුසලෙහි නවත්වනවා. කුසලෙහි පවත්වනවා. ඒ සිහිය. අපි ඊළඟට කියමු සමාධි ගැන. සම්මා සමාධි. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන වලදී එහෙම නැත්නම් ඔය ආර්ය මාර්ගයේ පිළිබඳව වදාරන තැන්වලදී සම්මා සමාධිය විස්තර කර පිළිෙන්නේ ධානයන්ගේ වශයෙන්. ධානයන්ගේ වශයෙන්. ධාන සතර වශයෙන් මේ සූත්‍රාන්තරය දක්වලා තියෙනවා. ඒ දිවිච්ඡේද කාමයේදී, විවිච්ඡා කුසලයේදී, ධම්මයේදී සවිතක්කං පවිචාරං විවේකජං තීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහරති ඔය ආදි වශයෙන් ධ්‍යාන සමාධි වශයෙන් උයි ඒ සමාධිය සම්මා සමාධිය වදාරලා ඒ නිසා ඇතැම් කෙනෙකුට අදහසක් වශයෙන් නැත්නම් කාරණයක් වශයෙන් සිදෙනවා ඒබඳු ධ්‍යානයක් උපදවාගෙන විසක ඒ ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කිරීම සඳහා වඩන ලෝකෝත්තර ධර්මයේ නිර්වාණය අවබෝධ කිරීම සඳහා වඩන ඒ භාවනාව කරන්නට බැහැ. එහෙම අදහසකුත් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය යනුවෙන් වදාරා තිබෙන්නේ ධ්‍යාන සමාධිය. ඒ ධ්‍යාන සමාධියේ තම දක්වා තිබෙන බැරි ඒ හැම කෙනෙකුම මේ කියන ලද ධ්‍යානයන් අතුරෙන් සම්කිසි ධ්‍යානයක් උපදවාගෙන මිස විදර්ශනා කොට ඒ විදර්ශනාවෙන් ලබන මාර්ගඵල අධිගමනයක් කරන්නට බැහැ එහෙම අදහසක්. ඒ මේ එක සූත්‍ර දේශනාවක් පිළිබඳව සලකලයි එහෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය එක සූත්‍රයකට සීමා වෙලා නැහැ. මහන්සේ තමන් වහන්සේගේ අනුශාසනය මේ අවස්ථාවලදී වදාළා. මේ අවස්ථාව. ඒ සමහර අවස්ථාවලදී සමථයේ විපස්සනාවේ කියන මේ දෙකම ඇතුළත් වෙන වර්ගීය අනුශාසනාව කරනවා. එහෙම අවස්ථාවලදී ඒ සමතේන් ධ්‍යාන සමාධියම දක්වලා මේ ඔය සතිපට්ඨාන ආදී දෙම සූත්‍ර වලත් එනවා නේද? විවිච්ඡේව කාමේහි එනවාද? එනවනේ. ඒක දක්වලා තියෙනවා. තවත් සූත්‍ර තිබෙනවා ඔය සංයුක්ත නිකායෙහි එන සූත්‍ර. ඒ සමහර භාෂාවේ කරුණු අතින් ආගම පිළිබඳ විවේචනය කරන අය අය සංයුක්ත නිකාය පිළිබඳව කියන්නේ ඒ පැරණිම බෞද්ධ ග්‍රන්ථයක් වෙන්නේ. එහෙමත් කියනවා ඒගොල්ලෝ කාල නිර්ණයකුත් දක්වනවා. මේවා මෑතදී ඇති වෙච්ච ඒවා මේවා පැරණි දේවල්. එහෙම කලකන විතාන් ඒ අය පිළිගන්නවා පැරණිමයි කියලා ඒ සංහිතනිකාය. සංහිත. ඒ සංහිතනිකායේ කොයි තරම් සූත්‍ර තිබෙනවද? මේ විවිච්ඡේද කාමෙහි ආදි වශයෙන් වෙන ධ්‍යාන පිළිබඳව කතා කරන්නේ. උන්වහන්සේ සුද්ධ විපස්සනාවම දක්වනවා. දක්වලා කියන්නේ. ඒ නිසා මේ වමනා කරන්න භාවනාවට සමාධිය ඕන. මේ අපි කතා කරන්නේ දැන් සමාධිය ගැන. ඒ සමාධිය නැතිව භාවනාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්ම වැඩෙන්නේ නැහැ. සමාධිමත් සිතක තමා මේ ಗುಣ ධර්ම වැඩෙන්නේ. සමාධියක් ඕන. ඒ සමාධියේමත් සිතෙහි වැඩෙන ප්‍රධාන ධර්මය තමයි ප්‍රඥාව නුවණ. ඒ නුවණ සමාධියෙන් තොරව උපදවා ගන්නට බෑ. සමාධිය නැතිව ඒක වැඩෙන්නේ නෑ. දියුණු කරන්න. සමාධිය ඕනමයි ඒ නුවණ දියුණු කරන්න. නමුත් ඒ සමාධිය ධ්‍යාන සමාධියයි කියන මේ ප්‍රථම ධ්‍යානාදී ඒ ධ්‍යාන සමාධියම වන්නට ඕනේ කියලා එහෙම නියමයක් නැහැ. නියමයක් නැහැ. ඒක ප්‍රථම ධ්‍යාන සමාධියයි කියන එක උපදවා ගන්නට කෙනෙක් කසින භාවනා ආදී නිබන්ධක් කරන්නේ. කසිනේ හෝ ඔය ඒ ප්‍රථම ධානය උපදවා ගැත්‍ය හැද්දී කර්මස්ථාන 25ක් දක්වනවනේ. දස කසින දසාසුප කායගත අපති මෙත්තා කරුණා මුදිතා ඕවාදී වශයෙන් දක්වන එහෙම 25ක් ඒවායින් යම් කිසිවක් වඩන්නට ඕන. එහෙම වඩලයි ඒ ප්‍රථම ධානය කියන එක උපදවන්නේ. දැන් මේ ප්‍රථම ධ්‍යාන තත්වයටම සමාධිය දියුණු කරත හැකි කෙනෙකුට ඒ විදිහේ කර්මස්ථානයක් වඩන්නේ නැතිව නැතිව විදර්ශනා මගින්ම විදර්ශනා කරමින්ම ඒ විදර්ශනා කරන විට සමතේ කියන සමාධිය නැතුව යනව නෙවෙයි සමාධිය ඇති වෙනවා සමාධිය ඇති වෙනවා ඒ සමාධිය බොහොම බලවත් ඇති වෙන්නේ මේ විදර්ශනාව හොඳටම සිතට ඇල්ලූ එකක් වන විට ඒකට බාධක කරුණු තිබෙනවනේ. දැන් සිත එකඟ කරගන්නට, සිත මේ අරමුණෙහි පවත්වන්නට බාධා කරන ධර්ම ඒවා දුරු කරගෙන මේ භාවනා කර්මෙහි නියදෙන විට නැවත නැවත නැවත නැවත උපදනා වූ ඒ කුසල් සිත්වල තිබෙන සමාධිය තමයි එතන සම්මා සමාධිය වඩන. එතන සම්මා සමාධිය. ඒ කුසල් පිටේ යෙදෙන සමාධිය. දැන් මේ පින්වතුන්ට මේ අවස්ථාවේ මා මේ පින්වතුන්ට කතා කරනවා මේ පින්වතුන් මගේ කතාව අසාගෙන අප දෙපිරිසටම මේ අවස්ථාවේදී සිත් උපදින. ඒ උපදනාස්සේ අප කොටස් කොට දක්වන්නේ ಜಾති වශයෙන් මොන සිත් හැටියටද මොන සිත් හැටියටද? කුසල් සිත් හැටියට. අපි ඒවා කියන්නේ කුසල් සිත්. ඒ කුසල් සිත් නා අපි ගන්නෙමු එක කුසල් සිතක් හැටියට එක කුසල් සිතක් කියවේ අපි කුසල් සිත් අටක් ගැන කතා කරනවා කාමාවචර. ඒ කාමාවචර කුසල් සිත් අටේ අටෙන් පළමු යන්න තමා සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික සිතේ. හොඳයි ඒ සිතේ කියා කලකමු අපට උපදින්නේ මේ ක්‍රියාවෙහි යෙදී සිටින විට. ඒ සිතනම් ඒ සිතෙහි යෙදෙන, ඒ සිතෙහි සංග්‍රහ කරන චෛතසික තිබෙනවා 38ක්. ඒ 38න් විරති චෛතසික තුනක්, කරුණා මුදිතා කියන චෛතසික දෙකක්. ඇතැම් විටක උපදනා උපදිතත් ඒ පහෙන් එකක් පමණයි එක් අවස්ථාවකදී උපදින්නේ. එහෙම වන්නේ ඒ එක එක ධර්මයක ආරම්භණය වෙනස් වෙන නිසා. ඒ නිසා මේ පහ අකුරෙන් යමක් උපදිනවා නම් උපදින්නේ එකයි එකවරට. එක සිතක උපදින්නේ එකයි අනිත් හතරේ අවස්ථාවේදී උපදින්නට බෑ. මොකද ඒකේ ආරම්භන නෙවෙයි අනිත් ඒවායේ තිබෙන්නේ. අනිත් ඒවට තියෙනවා වෙන වෙන ආරම්භන. ඒවා අරගෙනයි ඒ ඒ උද්දයිසික 15ක්. දැන් ඒ මේ පහම නැතුව ඒ සිත උපදින. මේ පහම නැතිනම් මේ සිතෙහි යෙදෙන්නේ චෛතසික ඡේද 33යි. දැන් එහෙම උපදන අවස්ථාවක් මේ. මම හිතන්නේ මේ වෙලාවේ මේ පින්නතුන්ගේ සිත්වල කතා කරන මා කෙරෙහි හෝ කරුණාවක් උපදවාගෙන මෙයා අහනවා කියන්නේ. කරුණාවට භාජන කරගෙන. එතකොට කරුණාවක් උපදිනවා මේ සිතෙහි. නෙමෙයි මේ අවස්ථාව මේ කටයුත්තෙහි යෙදෙන අවස්ථාව. බණ ඇසීමෙහි යෙදෙන අවස්ථාව. ධර්මයයි ආරම්භය. ඒ ධර්මය ආරම්භ කරමින් මේ අවස්ථාවේදී Tamante උපදනා වූ ඒ චිත්ත වීතිවල ලැබෙන කාමාවචර කුසල් සිත වශයෙන් අපගත්ත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිතෙහි උපදනා චෛතසිකවන් ඒ චෛතසිකයන් අතුරෙන් ඒ චෛතසිකයන් අතුරෙන් අපි ඉවරේ අන්‍ය සමාන චෛතසික 13යි. ඒ අන්‍ය සමාන චෛතසික 13 හතරෙන් අපි තවත් හතක් වෙන් කරගන්නවා සබ්බචිත්ත සාධාරණ චෛතසික හතේ කියලා. අන්න ඒ හතෙහි ලැබෙනවා ඒකග්ගතා කියලයි. හස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා. අන්න ඒ ඒකග්ගතාව තමයි සමාධි නාමයෙන් දක්වන සමාධිය. මේ අපට උපදනා වූ කුසල් සිතෙහි ඒ ලැබෙන ඒකාග්‍රතාව සම්මා සමාධියක්ද මිච්ඡා සමාධියක්ද? ඒක සම්‍යක් සමාධිය. සම්මා සමාධිය. හොඳයි ඒ ඒ සම්මා සමාධිය සමාධිය කියන එකේ තිබෙන ඒ සම්‍යක් බව කොයි තරම් දුරට වැඩිණු අවස්ථාවක්ද කෙනෙක් භාවනාවට යෙදෙනවා. දැන් එතනත් තිබෙනවා භාවනාව. මේ පින්නතුන්ට මේ අවස්ථාවේදී තිබෙනවා භාවනාව. භාවනාව කියන්නේ ඒ තමන්ගේ సంతානී වැඩෙන කුසල ධර්මයන් වඩන එක. ඒ ඒක අරමුණක් ඉතිරෙයි. දැන් විදර්ශනාවට නම් අරමුණු රාශියක් තියෙනවා. විදර්ශනා භූමිය, විදර්ශනා රම්මණය වශයෙන් ගන්න නාම රූප ධර්ම. දැන් මෙතෙන්දී අපි එකක් කියලා ගන්න. ඉතින් ඒ අරමුණෙහි එල්බගත් සිත පවතින මේ අවස්ථාවේදී උපදනා වූ ඒ කුසල් සිතෙහි ලැබෙන සමාධිය අකුසල සමාධියක් නෙවෙයි. ඒක කුසල සමාධිය. ඒ කුසල සමාධියෙන් මොකද්ද කරන්නේ? කරන්නේ අකුසල් වලට එන්නට නොදී අකුසල සමාධියක් ඇතිවන්නට නොදී ඒක ඈත් කොට මේ කුසලය දිනු කරන එක වඩමු. කුමටද මේ වඩන්නේ? ඒ කුසලය කුමක් සඳහාද? දැන් අපි මේ හැම කටයුත්තකම යෙදෙන්නේ. ඒ කරන ක්‍රියාවලින් අප උපදවා ගන්නා යම් කර්ම වේනම් එහෙම නැත්නම් අපට උපදනා යම් කුසල් සිත් වේනම් ඒ කුසල් සිත් වලින් අප හැමදෙනම හැමතිස්සෙම හැමදාම හැම කල්හිම සුගති සංසාරයේම මේ හේතු කොටගෙන පරිසරම් වා කියන මේ අරහත පෙරදරි කරගෙනද අපි මෙබඳු කටයුතු වලට සහභාගී අපි හැම දිනාදීම තිබෙනවා ප්‍රාර්ථනාවක් අපේ මේ හැම එකක්ම අප යොමු කරන්නේ නිවන නිවන සඳහා. ධන අසන්නේ ඒ සඳහායි. වෙන දෙයක් සඳහා නෙවෙයි. අප නිවන බලාපොරොත්තු වෙන්නේ නැහැ. අප බලාපොරොත්තු වෙන්නේ සංසාරය නම්. සංසාරය සඳහා කෙනෙක් බණ ඇසීම නෙවෙයි. මම හිතන හැටියට බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. එදනකා සසරම නම් බලාපොරොත්තු. සංසාරය හොඳයි කියනවා නම් එහිමයි නැගෙන්නට ඕනේ කියා කලකනවා නම් බුද්ධාගම එයට රුකුන් දෙලාගමක් නෙවෙයි. බුද්ධාගමෙන් ගන්නන්නේ සසර කියන භයානක සංසාරයේ ප්‍රියජනක බව. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මහණෙනි. කෙනෙකුට තමා පිළිබඳ වූ ආදි සංසාරයේ වෙද්දට ඒ කියන්නේ තමන්ගේ පෙර ජීවිතවලට ආපසු හැරි බලන්නට පුළුවන් කමක් ඇති වේනම් ඔවුන්ට දක්නට ලැබෙන තමා පෙර ජාතිවලදී විඳ දුක් දකින්නට ලැබෙනවා ඒ නිසා ඔවුන් වෙන මොනවත් කරන්නේ නැtei මේ පංචස්කන්ධයේ නිදහස් වන කාර්යයෙන්ම යෙදෙනවා මිසක කියලා උන්වහන්සේ වදාළා. ඒ තරම් භයානකයි. මේ සංසාරයේ මෙතෙක් කල දැරිසරු අප නූතන ස්ථාන වශයෙන් දක්වන්නට තිබෙන්නේ ධර්මාන් කුලව පංච සුද්ධා වාසයන් පමණ සුද්ධා වාස පහ පමණ අවිය අතස්ස සුදස්ස සුදස්සී අකනිත්‍ය කියන මේ සුද්ධාවාස පහ. ඒ වාගේ උපදින්නේ අනාගාමී වහන්සේලා ඒ චතුත්ථ ධ්‍යානලා අනාගාමී වහන්සේගේ උත්පත්තිය එහි සිදුවන්නේ ඒක චතුත්ථ ධ්‍යාන භූමිය. ඒ නිසායි චතුත්ථ ධ්‍යාන ලාභී. ඒ ඒ හැර ඒ අපි අනාගාමී වෙලා නැහැ ඊට කාල ඉස්සර. ඒ නිසා අපි ඒ තැන්වල උපන්නේ නැහැ. අනෙත් එකද තැනක් වන් අපට මුකුරුදු තැන් නොවේ. අපි අවීචයෙහි ගත කරලා තිබෙනවා බොහෝ කාලයක්. ඒ අවීචය කියන්නේ ඉතාම මහ දුක් විඳන ඉරේ හැටියට දක්වනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, පාපය, ප්‍රතාපය, අවීචය කියලා අටමහ නිරයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ අටමහා නිරය සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් සුදු මිනිසුන්ගේ සිත්සතන් වල නැවි තිබෙන තැනක් මිසක ඇත්තෙන් මෙහෙම තැනක් නැtei කියලා. එහෙමත් හිතනවා. එහෙමත්. ඒ වගේම අනිත් පැත්ත ගැන හිතන්නේ. ධාතුර් මහරජිකේ තාවතිංසේ යාමේ කුසිතේ නිර්මාණ රතිය පරිනිර්මිත වසවර්තිය කියන ඒ දෙව්ලෝ ගැන සඳහන් කරන විටත් එහෙම හිතා මේව ඔක්කොම කියන්නේ මෙහි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එසේ වදාරන්නේ නැහැ. උන්වහන්සේ වදාරනවා මහණෙනි ඒ නිරෙහි තිබෙන දුක දුක වචනයෙන් කියා දක්වන්නට බැරි. ඒ වදාරන්නේ බුදුරජාණන්. නාඛානේන පාපුන්ති යාව දුක්ඛ නිරයාමි සත්‍යාවේන පාපිනිසුන් කියන්නේ මේ තමන්ගේ කතාව කියලා. එන්න මේ තරම් දුක්ඛ මෙහි තියෙන්නේ කියලා කෙනෙකුට ඒ දුක එහෙම පිටින්ම වැටහෙන පරිදි යන්නට නම් බෑ. ඒ තරම් දුක් පිළ. ඉතින් ඒ දුක් වලට භාජන වෙලා අතීතයේ අපි ගත කරලා තිබෙනවා අතීතයේ. උපන නැtei කියන්නේද? බුදුරජාණන් වහන්සේ එහෙම තමන් වහන්සේ ගැන සඳහන් කරන්නේ ඒ තැන්වල සමන් වහන්සේ වන්නා මේ මේ දැන් හතර විතරයි උපන් මේ පහල් කරයි උපන් නැතිකක් සුද්ධාවාස පහ අන්තයෙන් ඉතින් මේ තැන්වල අපිට අපි ගියා ගියේ අපි නිරය ආදී ඒ භයානක තැන් ගැන කලකනවා එහෙට ගියේ ඇයි ඒ වාට ගියේ මත් නිසා කරන ලද අකුසල කර්ම නිසා තව ඉදිරියටත් අපි මේ සංසාරෙහි පරිසරන විට කොයිතරම් වාර ගණනක් එහාට යාවි මෙතෙක් කර තිබෙන දේවල් නිසා තව ඉදිරියට කරන දේවල් නිසා එහෙම බලන විට සංසාරේ ඕම්දී හොඳයි මේ විවේ සංසාරේ අපි අත්හරින්න මේ වර්තමාන මේ දැන් අපේ ඇස්වලට පේන දේන මේ තිරිසන් අපායේ දුක් ගැන බලමු. තිරිසන් අපාය සමහර විටක කෙනෙක් හිතනවා ඇති. දෙල්ලෙක් වගේ සතෙක් දැක්කාම හරි අහිංසක සතෙක්. මේ අහිංසක කියලා. නමුත් ඒ යාතනකට සතුන් ඇදිලා යන තැනකට වෙලා හැම තිස්සෙම දිව දික් කරනවා. සතාවල්ලකට කන්න. තව ගුණ වගේ සතු බලන්න වලිගේ කුක්කලා ලෑස්ති වෙලා ගිහිල්ලා අල්ලන් අල්ලන්නේ දෙරිලා යන්න මොනතරම් රෞද්‍ර සිතකින්ද මේ බලලේ මීයකු වගේ කුරුල්ලකු වගේ සතෙකු අල්ලන්නේ කොයි තරම් රෞද්‍ර සිතද අනිත් එක සමහර විටක ওই සතුන්ම ඒ පණ පිටින්ම මැරිලක් නැහැ එහෙන් අදිනවා මෙහෙන් අදිනවා ඉර ඉරා කනවා. ඒ තිරසංග. ඉතින් මේ දුක් අපි කොච්චර විඳලා. දැන් අපි සමහර විටක කියනවනේ. ඕ මේ ගව මඩුවට අර හරක් මරණ තැන එක්තරව භාවය කෙනෙක් ගියොත් ඒ තැනත්තා මස් නම් කවදාවත් කන එකක් නැtei කියන ඒ සතුන් මරණ ආකාරය දැකලා. ඉතින් ඕ විදිහේ ගවයන් වෙලා මරුන් කන්නට ඇති වාර ගණන එකයි දෙකයි කියලාද දක්වන්නේ නැහැ. කොහොමද? ඉතින් මේ දුක් ඔක්කොම අපි විඳලා තියෙනවා. හැබැයි එකම සාහනයකට තිබෙන්නේ ඒ දුක දැන් අපිට දැනෙනවා. ඒක දැනෙන්නේ නැහැ. නමුත් එවන් දුක් විඳින්නට ඉඩ තිබෙනවා. ලැබෙනවා හැටියෙන්නේ. ඒ සංසාර ගමන කරන දිගට. ඒ වගේම ඒ හොඳයි අපි කියමු මේ දුක් වලට යන්න අපි මේ මිනිස් ලෝමයි උපදින්නේ. වෙන කොහෙවත් යන්නේ නැතුව මිනිස් ලෝම උපදිනවයි කියලා. ඒ මිනිස් ලෝම උපන්නම මේ අපට තිබෙන නාම රූප ධර්ම පුඤ්ජය මේ අප ශරීරය කියන එකනේ. අපේ කැමැත්තේ හැටියටම පවත්වාගෙන යන්නට පුළුවන්. එහෙම ලැබෙන්නේ. අපි ගිහින් ඇසුවොත් අර පිළිකා රෝහලෙහි විසන ඒ කාගෙන්ද ඔබ ප්‍රාර්ථනා කළාද? ඔබ බලාපොරොත්තු වුණාද? ඔබ කැමැත්තෙන් ඉල්ලා සිටියාද? මේ විදිහේ පිළිකා රෝගයක් මගේ ශරීරයට ගැලපේවා කියලා. නෑ. එහෙම කවුරුවත් ඒ වන්දක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒවට ප්‍රාර්ථනාවන්නේ නැහැ. ඒව ලැබෙනවා. මොකද ලැබෙන්නේ? මේක රෝග ආක්‍රයක්. රෝග උපදන තැන. වෙන කොහෙන්ද මේ රෝග උපදින්නේ? කොහෙද උපදින්නේ? රෝග උපදන ආක්‍රය. මෙහි රෝග බවක් කියන එනිසයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේක රෝගයක් ඇටියෙ බලන්නේ. අපි ඊට කලින් දෙන්න තුන මතක් කර දීලා තිබෙනවානේ. පංචස්කන්ධේ රෝගතෝ පස්සම්සු. අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්ධානං නිරෝධෝ. ආරෝග්‍යං නිබ්බානං පිපස්සම්සු. සම්මත්ත ඥාමං උපදිතේ. සම්මත්ත ඥාමං උක්කමමාන. සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමී ඵලන් වා අරහත් ඵලන් වා සච්චිකරෝ එහෙම බුදුරජාණන් වහන්සේ වදාළා පංචස්කන්ධේ මේ ස්කන්ධ පංචකයම රෝගතෝපස්සම්කෝ රෝගයක් වශයෙන් බලන තැනදී ඒ ජීවිත දර්ශනය අනුලෝමිකං අන්තිං ප්‍රතිලබති අනුලෝමික ශාක්‍යයි කියන ඒ අනුලෝම ඥානය කියන උසස් දර්ශනා ඥානය ලබයි පංචන්නම් සම්ධානම් නිරෝධෝ මේ ස්කන්ධ පංචකය නැවත නූපදන ආකාරයෙන් විරුද්ධ වීම ආරෝග්‍යං නිබ්බාණං විපස්සම් ආරෝග්‍යය වූ නිර්වාණයයි රත්නා දැනැත්තේ සම්මත්ත න්යාමං උත්තමති සම්මත්ත න්යාමයයි කියන ලබන ආර්ය මාර්ගයේ මේ ලෝකෝත්තර මාර්ගයට දැසගනි ඒකට පැමිණේ සම්මත ඥානං ඔක්කම මානු. ඒ ආර්ය මාර්ගයට දැසගත් දැනැත්තේ පැමිණි තැනැත්තේ සෝතාපට්ටි ඵලංවා සකදාගාමි ඵලංවා අනාගාමි ඵලංවා අරහත් ඵලංවා සච්චිකරු සෝවාන් ඵලය සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය මේවා මේවාට දැනෙන්නේ සාක්ෂාත් කරයි ඒවා Taman ඇති කරගනි උපල එහෙමයි ගත්තා එතෙන් මේ රෝගයක් හැටියට බලන්න. දැන් මේ මේ ස්කන්ධ පංච. මේ ශරීරය මේ පංචස්කන්ධ. ඉතින් මේ බඳු පංචස්කන්ධයන් වෙන කොහෙවත් වෙන කොහෙවත් පරිසරන්නේ නැතුව මේ මිනිස් ලෝම පමණක් පරිසරතා. ඒ පරිසරන කාලය තුල ලැබිය හැකි උපමන. නිකන්වත් අපිට හිතෙනවා නම් අපේ රටෙන් දැන් වර්තමානයේ ඉවෙනවා. උපද්‍රව තිබෙන. එහෙම උපද්‍රවයට භාජන වන අය ගැන කලකර විදි. ඔවුන් කොයිම අවස්ථාවකදීවත් හිතන්නට ඇද්ද මේ විදිහේ දෙයක් අපට සිදු වෙන්නේ? නමුත් ඒවා සිදු වෙනවා. කාටද සිදුවන්නේ? මේ ජීවිතයක් ලබා ගන්න ජීවත් වන පංචස්කන්ධයක් ඉබෙන. මේ අපට සත්‍යීමට වෙන්නේ. ඒ නිසායි මේ උපද්‍රව කියන ඒවා උපද්‍රව නෙවෙයි මෙහි සතුන් නැත්නම් සත්වයෝ නැත්නම්. ඒවා උපද්‍රව වන්නේ සත්වයින්. අප ඒ උපද්‍රව සියල්ලගෙන්ම වට වී සිටින අයයි අප. දාවිගරිම දෙහෙත්තේ කියලා සොයා ගන්නවා. ලෙඩසුව කරන්නට බොහෝ වියදම් කරලා ඊට ප්‍රතිවිරුද්ධ දේවල් සොයාගෙන ඒ රෝගය තුරන් කරනවා. සමහර ඒවා ලෝකයෙන් තුරන් වෙලයි කියලා කියනවා. නමුත් ඒක තාම හොයාගන්නට බැරි අලුත් රෝග මතුවෙනවා. මොකද? කොහේද මේ රෝග තියෙන්නේ? මේ රෝගය පවතින්නේ මේ මේ පංචස්කන්ධෙහි ඉහි තියෙන්නේ. ඒ නිසා රෝග රෝගයක් වශයෙන්. ඉතින් එහෙම රෝගයක් වශයෙන් බලන්නට හැකි බවක් කවුද උපදවා ගන්නේ? කවුද උපදවා ගන්නේ? අර අපි කලින් සඳහන් කළ සිහිය ඇති කෙනෙක්. සිහිය ඇති ඉතින් ඒ රෝගී බව හරි හැටියට දැකගත හැකි වන්නේ සිතේ මහා කලබලය ඇති අවස්ථාවලදී. බලවත් දේශිත කලබල වෙලා තිබෙන අවස්ථා පිළිදෙන්නේ. සමහර විටක ප්‍රීති උත්සව ප්‍රීති උත්සව වලදී කලබල වෙලා. එවිට පේනවාද මේ සංසාරයේ තියෙන භයානකකම. ඒක පේන්නේ නැහැ. ඒ ඔක්කොම වැහිලා. ඒකනේ බොහෝ විට කරන්නේ. අපි බොහෝ විට කරන්නේ ඇත්තට මුණ පාන්නට බයයි. ඒක අමතක කරන්නට වෙන දේවල් යොදා ගන්නවා. ඇත්ත දකින්නට තියෙන වියස. ඇතිතකුණම් පංචස්කන්ධෙහි රෝගී භාවය, භයානක භාවය අනතුරට හැමතිස්සෙම යෝග්‍ය තත්වයක පවතින්නේ. යෝග්‍ය තත්වයක. කාටද කියත හැකි මං කිසිදු උපද්‍රවයක් නැති ජීවිතයක් කිසිදු උපද්‍රවයක් නැති ඡන්ද පංචකයක් ඇතිව සිටින කෙනෙක් කියලා. කාහටද කියතේ? එහෙම කියන්නත් පුළුවන් සම සමර්ථෙක් කවුරුවත් කවුරුත්. මේ පංචස්කන්ධයෙන් මේ රූපස්කන්ධය ගැන සැලකලා. මේ රූපස්කන්ධෙහි තමයි මේ රෝග ඇතිවන්නේ. අපි රෝගය කියලා සැලකන දේවල් ඒවා නිසා හොඳට අත්පා තිබුණු අයගේ අත්පා නැති යනවා. හොඳට අත්වා දෙකම තිබුණා. ඒත් ඒවත් නැතුව යන. ඉතින් එහෙම වුණාම Tamanට හිතෙනවා අනේ මට මොකද මේ උනේ කියලා Taman ශෝක කරනවා අඬනවා වැළපෙනවා. නමුත් ඒ එහෙම කැඩෙන්නට බිඳෙන්නට බිඳෙන්නට බිඳෙන බවක් ඇති උනේ කුමක් නිසාද නේ? ඒවා කියන නිසා. ඒ නිසා පංචස්කන්ධයයි ඔක්කොම දුකේ කියලා. දුකේ කියන්නේ පංචස්කන්ධය. අනේ දුකේ තිබෙන දුක් බව දුක් බව වටහා ගැනීමට උවමනා කරන චිත්ත සමාධියක් කෙනෙකුට තිබෙන්න ඕන. ඒ බව තමයි තැන්පත් බව. ඒ තැන්පත් වූ සිතක උපදිනවා ඇති සැටිය සලකා ගන්නට පුළුවන් වූ ධර්මයක්. ඒ ධර්මයට තමයි කියන්නේ නුවණ ප්‍රඥාව කියන්නේ. අනේ ඒ නිසා සමාධියේ තමා සමාධිමත් සිතේ තමා නුවණ ඇතිවන්නේ වැඩේ. සමාධියෙන් තොර වූ සිතක නුවණ නැහැ. සා නුවණ වඩන්නට නුවණ වැඩිවීමක් නොකොට සංසාරයෙන් නිදහස් වීමකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නුවණ පිළිබඳ වූ ධර්මය ඒ නුවණ දැක්වීමට පළමුවෙන්ම දක්වනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි ඒ සම්මා දිට්ඨියට උපකාරක ධර්ම තමයි මේ ඔක්කොම සම්මා දිට්ඨි නාමයෙන් දැක් වූ ඒ ප්‍රඥාවට උපකාරක ධර්ම ඒ ප්‍රඥාව ඇති කර ගැනීමට උදව් කරන ධර්ම තමයි මේ සම්මා සංකප්ප ආදී කොට ඇති මේ ඉතිරි ධර්ම සියල්ල. උපකාරය කරන්නේ. මේ උපකාරය කිරීම නිසා කුමක්ද වැඩෙන්නේ? මේවා ඒ උපකාරය කිරීම නිසා මේ ධර්මත් වැඩෙන අතර අර නුවණ නැමැති ප්‍රඥාව වැඩෙන. ප්‍රඥාවක් වැඩෙනවා. ඒකෝට මේ ධර්ම සියල්ලගේම සාමූහික වර්ධනයක් පිළිදෙන්නේ. සාමූහිකව ඒවා දියුණු වෙනවා. දියුණු වෙලා ඒ කෙලෙස් කැපීම කෙලෙස් සුන් කර දැමීම සිදු කරන්නේ කුමකින්ද? ප්‍රඥාව. ඒ කෙලෙස් සුන් කර දැමීමේ කියන එකෙන් අදහස් කරන්නේ. කුමක්ද? ඒ නුවණ උපදවා ගැනීම නිසා ඒ නුවණින් මෙතෙක් Tamanට දැකගත නුහුණු නිර්වාණ ධර්මය දකින්න. සුදුසු මාර්ගය ඒ අවස්ථාවේදී ලැබුණු කල්හි ඒ නිර්වාණ ධර්මයේ මෙතෙක් Taman දැක්කේ නැහැ. දැක්කේ නැති කියල Tamanට අවබෝධ වුණේ නැහැ. ඒ ධර්මයේ Taman ප්‍රත්‍යක්ෂ කරමු. අවබෝධ කරගන්න. ඒ අවබෝධ කිරීම නිසා ඒ නිවනට ප්‍රතිපක්ෂව තිබුණු නැත්නම් නිවනට පැමිණීමට බාධකව තිබුණු ක්ලේශ ධර්ම අතුරෙන් ප්‍රධාන ක්ලේශ ධර්ම දෙකක් මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීමේ හේතුවෙන් නැත්නම් ඒ ප්‍රඥාවේ බලයෙන් දුරු කරගන්න නැති කරගන්න නැවත නූපදනාකාරයෙන් තවත් විදිහකින් කියනවා නම් ඒ ක්ලේශ ධර්ම ඇතිවීමට තිබුණු ශක්තිය අනුසය දුරු කර ඒක හරියට සමහර විටක ඔය පිළිකා ආදිය දවන්නට උස්සන්නට පාවිච්චි කරන ඒවා තියෙනවානේ ඒවා කියන්නත් පුළුවන් හැබැයි මේක නැවත උපදින්නේ නැහැ අරවන නැවත ඇති වෙන්නත් පුළුවන් මේ නැවත නූපදන ආකාරයෙන් ඒ ධර්ම දෙක දුරු කරනවා. ditthi විචිකිච්ඡා. ඒ නිවන දැකීම නිසා. ඒ නිවන දැකිය හැකි තරමට නුවණ වැඩුණේ මක්සාද ඒ தත්වය ඇති කිරීමට සෑහෙන තරම් වූ ලෙස දියුණු වූ සමාධිය ඇති සමාධියක් ඇතුළත් වන මේ ධර්මයන්ගේ වැඩිම නිසා. ඒ නිසායි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරන්නේ. සතර සතිපට්ඨාන, සතර සම්පදාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්ත භෝධංග, ආර්ය ශ්‍රාන්තික මාර්ග කියන මේ ධර්ම 37ම මේ එක මොහොතේදී ඒ ඒ කෘත්‍යයන් සිදු කරමින් නිර්වාණය දකින්නා වූ පළමුවැනි සිතේ ඌ ඒ සෝවාන් මාර්ග සිතෙහි උපදිනවා. එනවා එයින් කෙරෙන කෘත්‍යය සිදු කරමින් මොකක්ද ඒ මොනවා මොකක්ද ඒ කරන කෘත්‍ය යන් මොනවද ඒ කරන කෘත්‍යයන් දුක්ඛ සත්‍යං පරිජානන්තෝ සමුදය සත්‍යං පජහන්තෝ නිරෝධ සත්‍යං සච්චිකරන්තෝ මග්ග සත්‍යං භාවින්තෝ යා මේ කෘත්‍ය සතර දක්වලා දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දැනගනිමි දුක්ඛ සත්‍යය පරිඥා කෘත්‍ය පිරිසිඳ දැනගනිමි සමුදය සත්‍යය දුරු කරමි සමුදය කියන සංහාව ඒ සමුදය සත්‍යය දුරු කරමින් ඒ ඒක රහ ඒ කිරීමේ කෘත්‍යය පහන විරෝධ සත්‍යය සාක්ෂාත් කරමින් විරෝධය වටහා ගනිමින් අවබෝධ කරමින් ප්‍රත්‍යක්ෂ කරමින් නුවණින් දකිමින් ඒ කෘත්‍යය මග්ග සත්‍යම් භාවෙන් මාර්ග සත්‍යයේ ඒ ආර්ය මාර්ගයේ වශයෙන් මේ සිතෙහි වඩමි. ඒ වැඩිම නිසා තමයි මේ සිද්ධිය වන්නේ. වඩමි. ඒ කෘත්‍ය සතර සිදු කරමින් උපදිනවා ඒ මාර්ගය. එදින්ගේ ඉදීමෙන් තමයි කෙලෙස් කැපීම කරන්නේ. මේ පළමු අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී ඒ සමාධි ආදී ධර්මයන්ගෙන් යුක්ත නැත්නම් සම්මා සංකප්ප ආදී ධර්මයන්ගෙන් යුක්ත වූ ප්‍රඥාව දෙවෙනි වර පැති වූ අවස්ථාවකදී අර සකදාගාමි මාර්ගයට පැමිණෙනවා නිර්වාණය දකිමින් ඒ අවස්ථාවේදී කාමරාග පටිග කියන දෙක තුනී කරනවා. නැවත වරක් භාවනාවේ යෙදී සිටින මේ පින්නතාට ඒ ආර්ය මාර්ගයේ යුක්ත වූ ඒ සිත නැවත වරක් උපදිනවා කුසලයක් වශයෙන්. ඒ අවස්ථාවේදී අපි ඒක කියනවා අනාගාමී මාර්ග කුසලයේ කියලා. ඒ මාර්ගයෙන් කාමරාග පටිගයන් දෙක සහ මුලින් නැති කරනවා. හතරවෙනි වරටත් ඒ සිත ඒ කියන්නේ හතරවෙනි වරටත් ලෝකෝත්තර කුසල් සිතක් උපදිනවා මේ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ නිවන අරමුණු කරමින් ඒ සිතට අප කියනවා අරහත් මාර්ග සිතේ කියලා. මෙන්න මේ සතර වරකදී ඒ මාර්ග සිත් ලැබි මේ ක්ලේශ ධර්ම නැවත නූපදන ආකාරයෙන් දුරු කරනවා. එතකොට කෙලෙසුන් නිසා තමයි මේ සංසාරයේ පැවැත්ම. කෙලෙසුන්ගෙන් තොරනම් සංසාර පැවැත්මක් නැහැ. කෙලෙසුන් නිසයි මේ පැවැත්ම. මේ ආරහන් මාර්ගයෙන් මාර්ගයේ ඉදීමෙන් සිදු කරන ලද ක්ලේශ ප්‍රහාණයත් සමග කෙලසුන්ගේ පැවැත්ම අවසන්. කෙලසුන්ගේ පැවැත්ම. ඒ නිසා මොකක්ද වන්නේ? සංසාරයේ පැවැත්ම අවසන් වෙනවා. ඒ කොහොමද අවසන් වන්නේ? නැවත ස්කන්ධ පංචකයක් මුලදීම මුලදීම වශයෙන් අන්න ඒක ඒ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයේ හැටියට දේශනා කොට වදාළා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. එදින් ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයට ඇතුළත් අන්තිම අංගය වන සම්මා සමාධි කියන මේ අංගය ධර්මයක් වශයෙන් දත යුත්තේ ඒකග්ගතා කියන එකයි. ඒ කුසල් සිතෙහි යෙදෙන සමාධිය ගැනයි මේ සම්මා සමාධි කියන වචනේ යොදන්නට තිබෙන්නේ. ඒ නිසා තමයි සමාධිය පිළිබඳව විස්තරයක් කෙරෙන විසුද්ධි මාර්ගෙහි ඒ සමාධි කාණ්ඩයේදී සමාධිය දක්වා තිබෙන්නේ කුසල චිත්ත ඒකාග්‍රතා සමාධිය. කුසල් සිතෙහි ලැබෙන ඒකාග්‍රතාව සමාධිය. ඒ මොකද අකුසල් සිතෙහි ඒකාග්‍රතාව ලැබෙනවා. නමුත් ඒ අප බලාපොරොත්තු වන සමාධිය අප ඇති කරගත යුතු සමාධිය වැඩි යුතු සමාධිය නොවේ. ඒ නිසා එය නෙවෙයි මෙතනට ගන්න කුසල් සිතෙහි ඇතිවන ඒකාග්‍රතාව. ඒ කුසල් සිතෙහි ඇතිවන ඒකාග්‍රතාව අපට උපදිනවා. අප කරන පුණ්‍ය කර්මවලදී උපදිනවා. අප කරන අපට ඇතිවන කුසල් සිත්වලත් ඒවා ලැබෙනවා. ලැබෙනවා. ඒ නිසා කරන්නට තිබෙන්නේ සමාධිය ආදී කොට ඇති ඒ කුසල ධර්ම, සෝබන ධර්ම. ඒ ಗುಣ ධර්ම, හොඳ ධර්ම වර්ධනය කර ගැනීම වශයෙන් අකුසලයෙන් දුරු වීමයි. අකුසල් දුරු කරන්න. ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඇතිවන්නට ඉඩක් නොලැබෙන පරිදි Taman සකස් වන්නට ඕනේ. Tamanගේ සිත සකස් කරගන්නට ඕනේ. ඒ භාවනාවෙන් කරන්නේ. සීයෙන් යුතුව සිටීමේ මේක වන්න. ඒ නිසා භාවනා කරනවා කියන එකකින් අදහස් කරන්නේ නැහැ. හැම විටම Taman භාවනා කරනවා කියන්නේ යම් කිසි තැනකට වෙලා වාඩි වෙලා යම් කිසි ඉරියව්වකින් ගත කරන කාලයම පමණයි භාවනා කරනවා කියන එකකින් අදහස්. ඒක ප්‍රධාන ඉරියව්ව හැටියට ගන්නේම ඒ ඉදී ඉඳ කරගෙන කරන ඒ භාවනාව භාවනාවේ ප්‍රධාන ඉරියව්ව හැටියට ගන්නවා. නමුත් ඉරියව් සතරම භාවනාවට විසුදුසු නොවේ. ඒ කියන්නේ භාවනාවයි කියන්නේ එක වෙලාවක් පමණක් කරන එකක් කියලා සලකගත්තොත් අරක පමණයි ප්‍රධාන දේ හැටියට දක්වන්නට තිබෙන්නේ. නමුත් භාවනාවයි කියන එක හිත නිරතුරු පවත්වන්නට ඕන දෙයක් කියනවා නම් අපි නිරතුරුම ඉන්නේ ඉඳගෙන නෙවෙයි. ඒ වගේම නිරතුරුම ඉන්නේ හිතගෙනත් නෙවෙයි. නිරතුරුම ඉන්නේ ඇවිදගෙන නෙවෙයි. නිරතුරුම ඉන්නේ සයනය කරන ඒ ඉරියව්වෙ නෙවෙයි. නිරතුරු කරන භාවනාවක් නම් මේ ඉරියව් සතරේම පවත්වන්නට ඕන. ඒ ඉරියව් සතරක එකහෙලාම අදාළ වෙනවා. ඒ නැත්නම් මේ ඉරියව්වමයි කියන්නේ නේද? ඊට සම්බන්ධ තවත් ඉරියව් කියනවා. ඒක අනු ඉරියව් කියලා කියෙද්ද නේ? දාපි ගන්නකෝ. අපි හිතගෙන ඉඳලා නැමෙනවා. ඒ නැමෙනකොට හිතගත් ඉරියව්වම නෙමෙයි. නමුත් ඒ ඉරියව්වත් මෙනෙහි කළ යුතු ඉරියව්වක්. මේ ශරීරය පිළිබඳ මෙනෙහි කළ යුතු එකක්. ඉතින් ඒ ඉරියව්වත් මෙනෙහි කරනවා. නේ? ඒකම් යථා යාථාවා පනස්ස කායෝ බණහිතෝ හෝති තථා තථාවන් පජානාති කියන එකෙන් ඒක කියන්නේ ගන්න. දැන් අපි ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉඳලා වැත්තකට ඇලවෙනවා. වැත්තකට ඇලවෙනවා. වැත්තකට ඇලවෙනවා කියන්නේ අපි කොහරි යනවක් නෙවෙයි. මේ ඉන්න තැනින්ම ඇලවෙනවා. ඒ ඇලවීම ක්‍රියාව නොබැලිය යුතු එකක්. නෑ ඒකත් බැලිය යුතුයි. ඒ ශරීරය පිළිබඳව සිදුවන සිතියක් ඒකනේ. නැත්නම් මේ රූපකයේ එක්තරා ක්‍රියාවක්. ඒද සිහියෙන් යුතුව බලන්නට ඕනේ ක්‍රියාව. බලන්නට. එහෙම කරන්නේ. එහෙම කරන්නට එතන විශේෂයෙන්ම ඕන කරන ධර්මය තමයි සිහිය. සිහිය නැත්තම් ඔය කරයි, දිරුවයි ඊට පස්සේ ආයිමත් ශරීරය පිළි කර ගන්නවා ඒක ගැන හිතන්නවත් නැතුව. නෑ. සිහියෙන් යුතුව ඒ දෙකම කරා. නැනීම් ක්‍රියාවද ශරීරයේ එක් පැත්තකට නැමෙන ඒ ක්‍රියාවද සිහියෙන් යුතුව බලමින් කරනවා. ඒ ළඟට ශරීරය කෙලින් කිරීමේ ක්‍රියාවද ඒකනේ දැන් අර සම්මිංජිතේ ප්‍රසාරිතේ සම්පජානතා සිය නැතුව ඒ සම්පජඤ්ඤය පවත්වන්නට බෑ එතන සම්පජඤ්ඤය කිවි නුවණට සම්පජඤ්ඤය කිවි නුවණට ඒ සිහියෙන් යුතුව ඒක කරන්නේ මේක සලකමින් සිදුවන ආකාරය දකිමි කුමක් නිසාද මේ සිද්ධිය වන්නේ සිත නැතුව මේක වෙනවා දත දිගෑරීම අත හැකිලවීම සිතෙන් තොරව කරත හැකිද කුඩු කායික ක්‍රියාවක් පමණක් වේ නැහැ. ඒ මුදු කායික ක්‍රියාවක් පමණක් නෙවෙයි. කයත් එක්ක සම්බන්ධයි සිතත් සම්බන්ධයි. කය තමයි ක්‍රියාව වෙන්නේ කයේ. නමුත් ඒ පිළිබඳව සිත නැතිව ඒ කායික ක්‍රියාව පවත්වන්නට බෑ. සමන්තම සිත ඇති වෙනවා දිගාරින්නට හෝ නවන්නට. ඒ නැවීමේ සිත ඉදීම නිසා නමනවා දිගහරින්නට සිතක් ඇති වූ කල්හි දිගහරිනවා. ඒ දිගහැරීම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා ජවන් සිත් තිබෙනවා චේතනාවෙන් යුක්ත. ඒ සිතින් උපදවන රූපයන්ගේ ක්‍රියා මාත්‍රයකුයි ඒ දිගහැරීමෙන් කියන්නේ. ඉතින් ඒවා සිහියෙන් යුතුව කරන විට සිහියෙන් යුතුව කරන විට ඒ සිහියත් වැඩෙන අතර සිහිය හා එක යෙදෙන සමාධියත් වැඩෙන. ඒ සිහියයි සමාධියයි කියන මේ දෙකම වැඩෙන අතර සම්පජඤ්ඤ නාමයෙන් මෙතනදී අප කී ඒ නුවණක් වැඩෙන. ඒ වැඩෙනකොට කලින් Tamanට නොපෙනුණු දේවල් නොපෙනුණු තත්වයක් මේ අත් දිගහැරීම හෝ ඇකිලවීම පිළිබඳව Taman දකිනවා. ඒ දකින්නේ නාම රූප කියන්නේ නාම රූපයන්ගේ මේ ක්‍රියා මාත්‍රය වෙන්කොට දැකගත හැකි වෙනවා. ඒ තරමට සිහිය වැඩෙනකොට නිකං කපාතයක වෙන්නේ නැහැ. ඒකයි විභාවනා කියන වචනේින්ම කියෙන්නේ. වැඩිවීමක් කළ යුතුව තිබෙන්නේ ඒකයි. ඒ මේ භාවනාවෙන් ලැබෙන මුඛ්‍ය ප්‍රතිඵලය ප්‍රධාන එක ඇදේද මුලදේද මේ ජීවිතයේදී ලැබේද ඒක නෙමෙයි කාර්ය. ක්‍රීමයි කළ යුතුයි. මා කිව්වා ඊට කලින් කියලා තියෙනවානේ. උවමනාව කරන. හරි හැටියට සිදු වුණොත් ප්‍රතිඵලය ලැබේ. ඒ ගැන තරම් සිතන්නට කරුණක් නැහැ. කරන්න.